අපිට පැයකුත් විනාඩි 10ක් විතර කාලය තියෙනවා ධර්ම සාකච්ඡාවක් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ඉතින් ලිඛිත ප්‍රශ්න වලින් අපි පටන් අරගමු මම ඒ වගේම සාදරයෙන් ආරාධනා කරනවා මේ වැඩපිළිවෙල යද්දී කාට හරි කියන්න කරන්න දෙයක් තියෙනවා ප්‍රශ්න ගන්න දෙයක් තියෙනවා කරුණාකර ඉදිරිපත් කරන්න. අද දිනේ ඉංග්‍රීසි භාෂාවෙන් කළ ධර්ම සාකච්ඡාව සතු සැකවින් හෝ රාත්‍රී ධර්ම දේශනාවට පසු නැවතත් දේශනා කරන්න ඉල්ලා සිටිමි. මම කියනවා මගේ සවුන්ඩ් බොක්ස් එකට බාධා කරදරයි. ඒක අමාරු බ්‍රිජ් බ්‍රිම් එකේ ඉන්නේ මම දැන්. ඔකට වැඩි කතා කරොත් එහෙම මේ ක්වොලිටි එක ගන්න බෑ මේක ඉන්නේ නැහැ. ඒ නිසා පොඩ්ඩක් ඔයගොල්ලෝ ටිකක් වයින් වෙලා ඉන්න වෙනවා. එනිසා මේ අමතර දේවල් තව දාන්න එපා. මොකද මේ දවස්වල පැය එකමාරක් යනවා කමටහන් සුද්ධ කරille. අද විශේෂ කමටහන් සුද්ධ කීපයක් තිබුණා. කතා කරන පැය ගන්න ගත්තාම වැඩි ඒක නිසා අපි මේ මිරිකල ගන්න යන්න එපා. ඔය වැගිරෙන හරිය අරගමු. ගරු ස්වාමීන් වහන්සේ පටිසම්පාද විවරණ නැමැති පොතේ සඳහන් වුණා විඥාන හෘදේ ධාතුල තියෙන ශක්තියක් කියලා මේ තේරුම් ගත් ආකාරයට එවිට එම ප්‍රශ්නේ නැගුණා. වෙන කෙනෙකුගේ රුධිරේ ලැබුණු අවස්ථාවකෝ හෘදේ ලැබුණු විටක විඥාන ධාතු වෙනස් වෙනවා වෙන්නේ නැහැ කියලා කරුණාකර මේ ප්‍රශ්නේ මෙතනට අදාළ නම් කරුණු පැහැදිලි කර දෙමින් ඉල්ලා සිටිනවා. ඇත්තටම මේ අටුවාවේ නෙවෙයි මේක තියෙන්නේ අට්ටිකාවේ සඳහන් කරලා තියෙනවා චිත්තය හිත පැවතිලා තියෙන අඩපතක් පමණ වූ ලේ ධාතුවේ හෘදේ වස්තුවේ කියලා. ඒක හැබැයි මේ සඳහන් කරලා තියෙන්නේ ආචාර්ය මතයක් විදිහට. ඒ හිතපු එක ආචාර්යවරයෙක් කෙරෙපු එකක් විදිහට. ඊපස්සේ වෙන අදහසක් නැති නිසා මේක සාමාන්‍ය මතේ බවට පත් වෙලා තියෙනවා. නමුත් මේ කියන තර්කයෙන්ම හිතන්න පුළුවන් එහෙම රුධිරය නම් ඒක තියෙන්නේ ඒ අපි ලේ මාරු කරුවොත් එහෙනම් විඥානේ මාරු වෙනවා. පරිදි වස්තු මාරු කරුවොත් මාරු වෙනවා. නමුත් දැනට හොයාගෙන තියෙන්නේ බ්‍රේන් එක විතරයි මාරු කරන්න බැරි කියලා අනික ඕනම දෙයක් මාරු කරන්න පුළුවන්. ඒ නිසා ගෙස් කරනවා බ්‍රේන් එක වෙනස් කරන්නත් බෑ වෙනස් කරොත් අනිවාර්යයෙන් මරණය සිද්ධ වෙනවා. ඒක නිසා අනන්‍යතාවය. අපේ හිතේ පරම්පරාවේ අනන්‍යතාවයේ මොළේ පවතින්නේ කියලා. නමුත් ඒකත් අභියෝග වෙලා තියෙනවා මේ ළඟදී ඔය මෙක්සිකන් ડોක්ටර් කෙනෙක් ඔය පාකින්සන් ඩිසීස් එකට ඒ ග්‍රේ මැටර් එක නිරෝගී කෙනෙක්ගෙන් අරගෙන රෝගී කෙනෙක්ගේ ඇතුළට දැම්මට පස්සේ ඒ බ්‍රේන් සෙල්ස් අලුතෙන් තාපේක්ෂණාගේ වැඩ කරන්න පටන් ගන්නවා කියනවා. ඒ නිසා දැන් පදනමක් තියෙනවා මොලේ එක වුණත් වෙන කෙනෙක්ව ගන්න පුළුවන්. එතකොට තාම මේකේ ඉම්පැක්ට් එක මොකද්ද කියලා දැකලා නැහැ. ඒක නිසා වෙන කෙනෙකුගේ ග්‍රේ මැටර් එක ආරක්ෂාකාරීව අරගෙන තව කෙනෙකුට ඉන්ජෙක්ට් කරන්න පුළුවන් නම් මොළෙත් එක්ක ටිකක් සෙල්ලම් කරන්න පුළුවන් බවක් වෛද්‍ය විද්‍යාව කරගෙන යනවා. ඒක ටිකක් ඉස්සරහට යන්න ඕනේ. එහෙම කරනකොට යාගේ පෞෂත්ව වෙනස් වෙනවා බලන්න. මොකද ඔය අර වකුගඩු ප්‍රශ්න වලදී දැකලා තියෙනවා කලාතුරකින් ඒ ට්‍රාන්ස්ප්ලාන්ට් කරාට පස්සේ අර ඉස්සලා තිබුණ එකනාගේ ගතිය මෙයාට අහම්බෙන් වගේ යනවා වගේ ගතියක්. ඔය සීදීනසා ගැනීම ට්‍රෙන්ඩ් එකක් අල්ලගෙන තියෙනවා. ඒ වකුගඩු මාරු කරුවාට පස්සේ මේ අර අරයගේ තිබුණ ඒ වගේ ඩෙත් ඉන්ස්ටික්ට් එකක් මේක මාර්ගෙන් ඇවිල්ලා තියෙනවා වගේ කියලා කන්ෆර්ම් කරලා නැහැ තාම. මාරු කිරීම නිසා මෙයාගේ ජීවන රටාව වෙනසක් වෙලා තියෙනවා කියලා. ඉතින් මේකේ නිසා මේකෙන් බලනකොට හෘද වචන සම්පූර්ණයෙන්ම අයින් කරන එක දැන් කරනවා. ඒ සම්පූර්ණයෙන්ම අයින් කරන එක කරනවා. නමුත් එතකොට වාර්තාගත පෞරුෂත්ව වෙනස් වීමක් වෙලා නැහැ තාම. නමුත් බ්‍රේන් එකත් එක්ක සෙල්ලම් කරන්න බෑ. එයා දන්නවා වෙනස් කරපු ගමන් අනිවාර්යයෙන්ම මරණය සිද්ධ වෙනවා. නමුත් අර වගේ පුංචි පුංචි වෙනස්කම් කරගෙන කරගෙන යනවා. ඒ නිසා මේක විවුර්ත මාතුකාව බටහිර ලෝකේ බුද්ධ ආගමේ ඉංග්‍රීසි බුද්ධ ආගම කියලා කියන්නේ ඒ කට්ටිය කැමති නෑ හෘද වස්තු කියලා පිළිගන්න. සිංහල බුද්ධ ආගම කට්ටිය කැමති නෑ මේ වගේ දේවල් බොරුවට පවුරු ගන්නවා. සම්ප්‍රදාය කැඩෙනවා. ඒක නිසා Tamanට ඕනනම් සිංහල පැත්තේ ගිහිල්ලා වාඩි වෙන්න නැත්නම් ඉංග්‍රීසි පැත්තේ ගිහිල්ලා වාඩි වෙන්න නම් ඒක ප්‍රශ්නයක් නෑ මොකද දුක සත්‍ය අවබෝධ කරගන්න ඕක එච්චර බලපාන්නේ නෑ. අහගරු ස්වාමීන් වහන්සේ චිත්තානුපස්සන වැඩිීමේදී පරිණංක කීපයක්ම ඉතිවිල වලින් සම්පූර්ණයෙන්ම වාගේ නිදහස ගත කිරීමට හැකි වුණා. පරිණංකේ නැගිට පසුව මුළු ශරීරයේම සැහැල්ලුවක් සමග විශාල ශක්තියක් දෙකතන් වී ඇති ලෙස වැටුණා. නමුත් මෙම ශක්තිය නිවැරදි ආකාරයට ඊළඟ පරිණංක යොදාගන්නේ කෙසේද කියා ඇටීමක් නැති අතර මේ උද්දච්ච කුක්කුච්ච නම් නම් මේ සඳහා ක්‍රියා කළ යුත්තේ කෙසේද කරනවායින් පාදා. දහවල ඉංග්‍රීසි බණ මගින් යම් අදහස් ඇති වුණත් එය සිංහලෙන් තවදුරටත් පහදා දෙනෙමි ඉල්ලා සිටිනවා. ඒ පළවෙනි කොටසට උත්තරේ අරකින්ම අරගන්න. මේ චිත්තානුපස්සනා වැඩිමක් නෙමෙයි මෙතන වෙලා තියෙන්නේ. එහෙම බාර ගන්න එක වැඩි කියන්නත් බෑ. අපි ආනාපානේ වඩනකොට මේ හිතේ ස්වභාව තේරෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ ඉතිවිලෙලින් තොර හිතක් දකින්න. ඉතින් ඒක මේ මේවනේ අදහස් ඉදිරිපත් කරන්න හේතු වෙන කාරණාවකුත් තියෙනවා. ආනාපාන සති සූත්‍රයේ කායනුපසනාවට ආනාපාන જાති හතරක් පෙන්නනවා. වේදනානුපසනාවට තානාපාන જાති හතරක් පෙන්නනවා. චිත්තානුපසනාවට හතරයි, ධම්මානුපසනාවට හතරයි. ආනාපාන 16 ආකාරයක් පෙන්නනවා. මේක චිත්තානුපස්සනා කොටස පටන් ගන්නකොට තියෙන්නේ චිත්ත පරිසංවේදී අස්ස සිස්සාමීති සික්කති චිත්ත පරිසංවේදී පස්ස සිස්සාමීති සික්කති කියලා. ඒ කියන්නේ මේ වෙලාවට මේ යෝගාවචරයට පේනවා කර්මස්ථානයක් මොනවාක්වත් නැහැ හුදු හිත පමණයි. එල්ලෙන්න මොකක්වත් නැහැ හිස් තනක් වගේ පේන්න පටන් ගන්න. ඒක වෙන්න බෑ. සාමාන්‍ය ලෝකයේ රූප ධර්ම නැතුව නාම ධර්ම පවතින්න බෑ. නමුත් මේ සූත්‍රයේ සඳහන් වෙනවා චිත්ත චිත්ත පරිසංවේදී කියලා. ඒ කියන්නේ රූප ධර්ම ඒ තරම්ම ගෙවිලා නැති කාණට ගෙවිලා හොඳට හිත කලු ලෑල්ලේ ඔක්කොම මකල කළු පාට කරලා පෙන්නවා වගේ හොඳට පේන්න පටන් ගන්නවා. ඒ වෙලාවේදී යෝගාවචරය කියන්නේ එහෙම නැත්නම් යෝගාවචරය අත්දකින්නේ හිතවිලි නැති එක. හිතවිලි විතරක් නෙමෙයි. එනහට රූපත් නැහැ, සද්දත් නැහැ, ගඳත් නැහැ, රසත් නැහැ, පහසත් නැහැ මොකක්වත් නැහැ. කොටින්ම කියනවා නම් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ මොනම දෙයක්වත් නැහැ. ඔව් හිත පවතිනවා සමබර භාවය. කැපී පේන්නේ අර හිතවිලි නැතිකමින් ඒක චිත්තානුපසනාව කියලා කිව්වට කමක් නැහැ. නමුත් මේ චිත්තානුපසන වැඩිමක් කිරීමක් නෙමෙයි කෙරිච්ච දෙයක් මේ අත්දකින්නක විතරයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ කරලා තියෙන මේක ඊගා පරියන්කයට ගෙනියන්නේ කොහොමද කියන ප්‍රශ්න. ඒක බලපුවා. ඒක ඒක අනිශ්චිතතාවයක් තියෙන්නේ. අර මේ වගේම සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා කොට නැගුණොත් උතෙන් තියනවා. ඊගා පරියන්කේදී සද්ධාව කැඩුනොත්, වීර්ය අඩු වුනොත්, සමාධිය හෙල්ලුම් කෑවොත් එන්නේ නැහැ. නමුත් මේ එල්ලුම් කෑවට ආය හදාගන්න පුළුවන් අයිතිවාසිකම තමයි ළඟ තියෙනවා. ඒ නිසා මේක අපි නැත්තම් පස්සට යනවා. මගේ හිත මෙතෙන් ආවේ නැත්තේ ඊට ඉස්සර පියවරෙන් පියවරට මුලට මුලට මුලට යනකොට හේතුව අල්ලගෙන ඒ හේතුව පිළියම් කරන එක මිස මේක නැවත මේ බලාපොරොත්තු මට්ටමින් එන්නේ නැහැ. නකෝපණීතං ඉච්ඡේව පත්තබ්බං කියලා සරුවෙන් සඳහන් කරනවා කිසිම දෙයක් ප්‍රාර්ථනා කර පමණින් එන්නේ නැහැ. ඒකට හේතු මූල ධර්ම හදන්න ඕනේ. මේ මේ චේතනා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ශක්තිය දෙන්න ඕන. ඒ ශක්තිය වල අඩුවක් ඇති පස්සෙන් යනකොට පස්සෙන් පස්සට ගියාම එක්ක සද්ධාව, වීරිය, සතිය, සමාධිය මොකක් හරි අඩු වෙනවා. එහෙම හතනවා මිස මට අර වෙච්ච එක ලැබේවා කියලා ඉල්ලන එක මේ තණ්හාවට බර වෙනවා. එහෙම නැත්නම් මේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් කරන භාවනාව නිසා වැරදියට යන්න පුළුවන්. මේක උද්දච්ච කුක්කුච්ච කියලා දැනගන්න පුළුවන් වෙන්නේ මෙතෙන්ට එනකන් ආපු පාර විශ්වාසයි. සත්‍යමත් නම් උද්දචෝ කුච්චති. අතරමඟ සතිය කැටි කැටි අවිලක පාට වලකට වැටෙනවා වගේ වැඩක් වුණා නම් අන්න හිතා ගන්න පුළුවන් කෙලෙසක් කියලා. මම gederදී භාවනා කරනට වැඩි අපහසුයක් නැතුව සමාජයට ළඟා වී සිටීමට හැකිය. නමුත් මේ භාවනා වැඩමුළුවේදී පසුගිය දින කිහිපෙම එසේ සමාජමත් වේට බැරි විය. පංචික දහවල් කතාවෙන් පසු මට මේ උද්දචෝ කුච්ච නිසා ඇතිවක් බව වැටහි ගියේ. මේ හේතු වන්න පුළුවන් මේ සත් දෙකකට පමණ දෙකකට පමණ මම දරුවන් ගෙදර තමයි මේ පැමිණීම පිළිබඳව මගේ හිතයට guilty feeling බව විශ්වාස කරනවා. මේ සඳහා මා විසින් කළ යුත්තේ කුමක්ද කර්මාවෙන් විස්තර කර දෙන්න ඉල්ලා සිටිනවා. ඉතින් මට පැහැදිලිව කියන්නවා මේක මේ සමාධිය ළඟා කිරීම සඳහා කරන වැඩමුළුවක් නෙවෙයි. මේ වැඩමුළුව හඳුනාගත්තේ සත්‍ය වැඩේ පැවැත්මේ වැඩපිළිවෙලක් සහ අප්‍රමාදයේ පැවැත්මේ වැඩපිළිවෙලක්. ඉතින් අපි දන්නවනම් දැන් උද්දච්ච කුච්චයි කියන එක නේද දැකීමම සතිය දියුණුවක් කියලා හිතා ගන්න පුළුවන්. වෙනද අපි දන්නේ නැහැ මේ උද්දච්ච කුච්චේද දරුවෝ ප්‍රශ්නයක්ද කියලා දැන් වැර ප්‍රශ්නයක් ආවා. දැන් Tamangeema වැරද්දක් බව දන්නවා. හරි වෙන්න පුළුවන් වරදින්න පුළුවන්. නමුත් දැන් ඒ ආපු දේ දිහා කුණු කුණේට දාන්න එක අහුරු ගන්න බලන ගතියක් තියෙනවා. තමම හොයන ගතියක්. ඒක මේ සතිය දියුණුවක් විදිහට ගන්නවා. එහෙම නැත්නම් මේක අයින් කරලා උද්දච්ච කුච්ච ගැන මොකද්ද දන්නේ නැතුව කොච්චර ගියත් කවදා හරි උද්දච්ච කුච්ච දැන ගැනීමට මේ අමාරු වැටෙන්න වෙයි. ඒ නිසා දැන් හම්බෙච්ච අවස්ථාවේදී දන්නවනම් අර කලින් ප්‍රශ්නගේ ප්‍රශ්නේ පස්සට ගිහිල්ලා දන්නවනම් මේක උද්දච්ච කුච්ච වෙන්න පුළුවන්. මේක ගිල්ටි ෆීලිං එකක් කරන දන්නවනම් මේ සොයා ගැනීම Taman විසින්ම Taman කරගත් එකක් නිසා ලොකු වටිනාකමක් තියෙනවා. මේක නැවත නැවතත් ජීවිතේ පුරාවට උදව් කරනවා. මම ප්‍රාර්ථනා කරනවා ඇති වෙන්න කාමච්ඡන්දය ඇවිල්ලා සමාධිය කැඩේවා කියලා ප්‍රාර්ථනා. ඇති වෙන්න ද්වේෂය ඇවිල්ලා සමාධිය කැඩේවා. ඇති වෙන්න දිදිපත ඇවිල්ලා කැඩේවා. ඇති වෙන්න සැක ඇවිල්ලා කැඩේවා. කැඩෙන කැඩෙන වෙලාවේ මේක දිද්ද මේක කාමච්ඡන්දේ මේක ද්වේෂ කියලා දැනගන්න ලැබේවා. ඒ සමාධිය නෙමෙයි අපි මේ මොනවාද ෂාප් කරන්නේ දියුණු කරන්නේ දැනගැනීමේ සතිය. සතියත් එක්ක පිටිපස්සෙන් යන සම්ප්‍රජාය. ඒක ගෙදර ගෙනිච්චට පස්සේ ඕන කාලයක් වැඩ ගන්නවා. ඒ සමාජය කියන එක බොහොම ඉදිරි භාණ්ඩයක් වගේ යනකොට කැඩුනොත් ඉවරයි. විපස්සනා යෝ භාවනා යෝගී කෙනෙකුට මුල් අවස්ථාවවලදී දැනෙන මතුවන ලක්ෂණ මොනවාද? නොදැන සිටින කෙනෙකුට ඒවා මගේ හැරියා හැකි බැවින් කරුණාවෙන් ඊගෙන සුළු විස්තරයක් කරමින් ඉල්ලා සිටිනවා. මේක සම්පූර්ණ මම කියන කරත්තේ ඉස්සරහට දාලා ගොනා පිටපස්සෙන් දාන්න. කිසිම දෙයක් නෑ විපස්සනාවේ ෂුඩ් කියලා දෙයක්. this should this you should have this and that yes මොකද්ද වෙන්නේ කියලා බලන එක විතරයි විපස්සනාව තියෙන්නේ. අහවල් දේවිය යුතුයි කියලා ෆෝමියුලා එකක්වත් හැඩයක්වත් මොකක්වත් නැහැ. එමේ හිතනවා කියන්නෙම විපස්සනා කියන එක දන්නේ නැහැ කියන එක. විපස්සනා කියන එක අවබෝධ කරගන්න ලෑස්තියක් නැහැ කියලා. එතන විය යුතු දේ මොකද්ද කියලා අහන්න එපා. ඒ කියන්නේ මොකද්ද මේ සමීකරණයක් තියෙනවා දන්න කෙනෙක් තියෙනවා මේ ගුරු මුස්තියක් තියෙන එක වහගෙන කටයුතු කරනවා කියලා නෑ. Tamanට පේන දේ තුලින් තමයි දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්නේ. ඒ නිසා මග හැරී ගියයි කියලා බය වෙන්න එපා. මේ හිත මග හැරිලා ගියොත් ආය සංසාරයක් හරි පහු කරලා ඒක සුද්ධ කරලා තමයි නිවන් දක්වන්නේ. ඒක හිතේ ඇති. ඒ නිසා මට මතකයි මම අර ඔය නිසන වනේ ඉඳලා මට ප්‍රශ්නයක් මතුවෙලා මේ චිත්ත පීඩාව නිසා ඥානාරාම සාරස මට කිව්වා මොනක පැත්තක දාලා ඔය ආපු එකේ ලොකු අභිනිෂ්ක්‍රමයක් කරලා ආවේ භාවනා කරන්න ওই ප්‍රශ්නේ අමතක කරන්න කියලා. ඉතින් ඉස්සෙල්ලා මට කිව්වා උන්වහන්සේ මේ ඔය වගේ ප්‍රශ්නයක් ආපම හිත අයින් කරගන්න දැනගන්න ඕන නම කියලා. ඊට පස්සේ දැනගත්තා මට එච්චරම දරා කියා ගන්න අමාරුයි. ඒ නිසා පොඩ්ඩක් ඔයලා ඔක වොයි කරගෙන යන් කියලා. මං ඉඳලා වෙලලා මං ස්වාමීන් ඇහුවා ස්වාමීන් වහන්සේත් හම්බ වෙලා මේක දැන් මම පහු කරගෙන ගිහිල්ලා ආය සංසාරයක් ඉන්න බෑ කවදාද ඕක ඇවිල්ලා ඔක සුද්ධ වෙන්නේ මට මම බයක් හිතෙනවා ස්වාමීනි. මට කරුණා කරලා දැම්මම මොන කෑල්ලක් කරලා ගියත් කමන්නේ මේක දැන් අවබෝධ කරගන්න හැටි කියලා දෙන්න. අවබෝධ කරනවා නම් නම් ඔය ආපු ප්‍රශ්නේ දිහා බලන එකයි තියෙන්නේ. සුමං කෝ එන මට කරුණා කරලා අපෝ ඒ වගේම දෙන්න මං චෝදනා කරන්නෙත් නැහැ. මට මේක ආයේ පතර දාන්න බෑ. මං දන්නවා මේක දැම්මොත් මට ආයේ සංසාරයක් ඉන්න වෙනවා මේක බලන්න. ආපු වෙලාවේ අතාරින්න. අන්න එහෙම තමයි නම වැඩ කරන්න ඕන කියලා යතුරු මගේ අතට. මට හරි සතුටු හිතුණා මං හිතුවේ අවුරුදු 82ක් වයසයි එතකොට. අද 91ක් වයසයි. මං හිතුවේ මේ සම්ප්‍රදාන කුල වැඩ කරන කෙනෙක් කියලා. ඒ වයසේදී කෙරෙන්න ඕනේ. නමුත් අර විදිහට ප්‍රශ්නේ මං නැගුවට පස්සේ කිව්වා ප්‍රශ්නයක් ආවට පස්සේ පැහැරලා ගියොත් අනිවාර්යයෙන්ම යන්නේ පෙරදිච්ච හිතකින්. කවදා හරි ඔක අපහු වෙනවා. ආවට පස්සේ ඉන්න අපරාධර බිස්නස් එක හම්බෙච්ච ලාභය කරගෙන ලාභයක් ගන්න වෙනුවට විලද පොළ පන්නපු වෙලෙන්දෙක් වගේ පශ්චාත්තාප වෙන්න වෙනවා. නිසා අපි කරා පැමිණෙන්නේ ඒ ලබා උපන් හැටියට බබා හම්බ වෙන්නේ කියලා කතාවක් තියෙනවා. ඒ එන්නේ පණිවිඩයකට. ඒ පණිවිඩේ පත්තර දාලා ඕක එපා මට ඊගාවේ කොනයි කියලා කියනවා නම් සංසාරයක් තමයි ඉල්ලන්නේ. ඉතින් කිසිම දෙයක් මේ යුතුයි කියලා හිතන්නේ. අපි කරා පැමිණෙන්නේ අපිට ආවේනික දුක. අපි සිංහලෙන් කියන්නේ පැමිණි දුක් පැණි 10යි කියලා. ඒසෝ විය යුත්තේ මොකද්ද කියලා අහන්න ගිය ගමන් සම්පූර්ණ මේ සංකර භාවයකට වැටෙනවා. මේ මේ විචිත්‍රත්වය අවබෝධ කරගන්න බැරුව යනවා. එන දෙයට මුණ දීමේ ශක්තිය අවබෝධ කරගන්න බැරි වුණා. ඒ නිසා හැමදාම පශ්චාත්තාප වෙනවා. ඒ නිසා භාවනා කරනකොට මතුවෙන දේ පමණයි භාවනාවට අදාළ දේ නැති දෙයක් හිතන්න යන්න එපා. ආනාපාන සතිය විපස්සනා භාවනා කරන අතරදී ආස්වාස පමණක් දැනේ. ආස්වාස ප්‍රසවාසයේ ඊටමත් පිටුව ප්‍රසවාසයේ කොමක් විදේ නිවැරදිද? වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආස්වාද ප්‍රසවාසය දෙකම වැටෙනවා හොඳයි. එහෙම නැත්නම් ආස්වාදේ විතරක් වැටෙනවා නම් හොඳයි. ආස්වාද ප්‍රසවාස දෙකට අමතරව හැපෙන තැන වැටෙනවා හොඳයි. නැත්නම් ඒත් හොඳයි. ඒකේ උණුසුම සිසිල දතේ වෙනස වැටෙනවා නම් හොඳයි. නැත්නම් ඒත් හොඳයි මොකද එකක් හරි තියෙනවනේ දැන්. යනකොට ඒ ලකුණු පහම තියෙනවනම් හොඳයි. බැන්නම් සමම්පිච්ච වල නැත්නම් ගැටපිච්ච ගත්ත පූජාව කරා. ඒකයි අපේ නිස්සාරණවන්නේ ප්‍රතිපත්තිය. අමම්පිච්චම හම්බ වෙනකන් හිටියොත් එදා පූජාව කරන්නෙත් නෑ. ඉතින් පස්චාත නෑ. ඒ වෙලාවට ගැටපිච්ච ටිකක් ගත්තා. ඒක. නිසා ආස්වාද ප්‍රසවාස දෙකේ දැන් ප්‍රසවාසය හම්බ වෙනවා. මේ බොහොම හොඳයි උඹවත් ආපේ කියලා. යාළ වෙලා අනේකයි කියන්නේ. වෙන්නත් පුළුවන්. අනිවාර්යයෙන් මේ වගේ වෙනවා. ඒ වගේම නොදැක්ක පැති පේන්න පටන් ගන්න ඉඩ තියෙනවා. හැමදේම අනිත්‍යයට ඉඩ කියලා අනේකයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ කරුණාකර දුක්ඛ දුක්ඛ සංඛාර දුක්ඛ විපරිණාම දුක්ඛ ගැන ලෝණින් විස්තර කර දෙන්න පංච උපාදාන ස්කන්ධයේ මේ දුක් වලට වැටෙන්නේ කෙසේද? මේකේ දුක්ඛ දුක්ඛ ටික තමයි ජාතිවි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණම්පි දුක්ඛ කියලා කියන්නේ සංසාරේ මිනිස්සු හඳුනන දුක. දුක වශයෙන් හඳුනන දුක. සංඛාර දුක කියලා කියන්නේ මේ අහකයන්යි ඔඩොක්කේ දාගන්නේ. ඒ කියන්නේ මේ තම තම වැඩි වැඩි දේවල් මයි ළඟට කරගත්තොත් ඒව නඩත්තු කිරීම ඒවට දුක් වෙනකොට හරිය කරදරයක් වෙනවා. ඒ නිසා සංස්කාර බාඩපත් නොකරගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. අපි කියනවා නම් මේ ඡනකෙලියකට ගියාම අපිට රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ගන්ධ රස තියෙනවා, පහස ගන්ධ අපිට පේන ප්‍රීතියක්. ඡනකෙලි ප්‍රීතියක් තියෙනවා. ඒක නිකන් ආමිෂ ප්‍රීතිය. නමුත් ඒ චෝදි ආත්පස්ප වෙනස් වූ ගැඹුරු නිර්ආමිෂ ප්‍රීතියක් තියෙන ශබ්ද නාහ ඇත්තක කන්දක ශබ්ද නැත්තන. රූප නොබල ඇත්තක වහගෙන. ගන්ධ රස පහස නැතුව හුස්මේම හිත තියාගෙනකොට වෙනම ප්‍රීතියක් හම්බුනා ඒක සංස්කාර අඩුකමෙන් ලැබෙන ප්‍රීතියක්. අරක සංස්කාර වැඩිකමෙන් ලැබෙන ගෝසාවක් එතන තියෙන. ඒක ආමිෂයි. මේක නිර්ආමිෂයි. අන්නේ විදිහට අපි මේ සංස්කාර අඩු කරලා ලබන පැත්තට යන්න පටන් අරගත්තාම නඩත්තු දුක අඩු වෙනවා. ඒ වගේම සංස්කාර කරන ගතිය අඩු වුණොත් ඉල්ලගෙන ගත්ත මේක එහෙම නැත්නම් අහ කියන දෙයක් දාගත්ත කියලා පශ්චාත්තාපයක් එනවා. වෙන විදිහකට කියනවා සංස්කාර දුක් ගැන කියනකොට ලෞකික භාෂාවෙන් කියනවා නම් කියන්න තියෙන්නේ පව් නොකර සිටීම පවනමයි තේමාව කරගන්නේ පින් කිරීමක් ගැන හිතන්නේ. පින් කරනවා කියන සංස්කාර කියලා හිතනවා. මේ පව් නොකර ඉන්නවයි කියලා කියන්නේ සංස්කාර වලට තියෙන බය පැමිණි දුක් කාගෙන ඉන්නවා. ඒ වගේම යමක් නොකර සිටීම එහෙම නැත්නම් භව නොකර සිටීම වෙනුවෙන් හැම ඥානයක්ම යොදවන හැම ශක්තියක්ම යොදවන කවුරු හරි පින් කරන්න ඕනයි කියලා කිව්වොත් ඒ මිනිස්යා කෙරේ අනුකම්පාවෙන් කරන දේ කරන මිසක ධන පින් කරනවා කියන සංස්කාරය. මේකට ජීවත් වෙන්න වෙනවා. අර සංසාරේ යන්න වෙනවා. පව් කරනවට වැඩිය පිව් කරන එක හොඳයි. ඒක මම තර්ක කරන්නේ නැහැ. නමුත් පව් මේ පින් කරන වෙනුවට පව් නොකර සිටීම කියලා කියන්නේ හාත්පසම වෙනස් සංකල්පයක්. එතෙන්ට එනකන් මේ විපස්සනා තේරුම් ගන්න. අන්න එදාට තේනවා මේ සංඛාර දුක කියලා කියන්නේ ඉල්ලගෙන ගන්න පරිපුවක්. ඇදගෙන නාන නෑමක් තියෙන මෙතන. බොහොම ගැඹුරු තියෙන වතුරක් අරගෙන ඇඟේ දා ගන්නවා වගේ දෙයක්. ඉතින් ඒ වෙනුවට හිත විසංකාර කරනවා කියලා කියන්නේ සබ්බපාපස්සා කරන කුසලස උපසම්පදා. එහෙම නැත්නම් අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය චන්දං ජනේති වායමති විරියං ජනේති විරියං චන්දං ජනේති වායමති චිත්තං පග්ගණ්හාති පදහති. නෝකන්නා වූ කෙලෙස් නොයිපද වීම පිණිස. ගත්ත මේ පිරිසුදු චිත්ත ධාරාව එහෙමම ගෙන යාම පිණිස කරන ප්‍රයත්නද ප්‍රයත්න කරනවා. එතකොට අපි මේ බය තියෙන සංඛාර දුක පිළිබඳ. විපරිණාම දුක කියලා කියන්නේ දෙයක් විශ්වාසය කෙරුවට පස්සේ ඒ දේ වෙනස් දෙයක් වඩටපත් වීම නිසා ඒක කොහෙදෝගී එකක්. නමුත් වෙනස් දෙයක් බවට පත්වීම නිසා ඒකෙන් ඇති වෙන දුක. අපි අපි හිතමු වාහනයක් එරුණා ඊට පස්සේ අපි ළඟ තියෙන ගලක් ගෙනල්ලා ඒක පිවට් කරනවා නේද? වංගු කරන්න ගන්නවානේ. ඒ ගන්නකොට ඒ ගල බර වැටෙනකොට ගුඩුස් කර කඩලා යනවා ගියයි කියලා හිතන්නේ. කඩලා ගියා නම් අපි මේක ගත්තේ ගලට හයියට තියෙන අවුත් එක හයි එකක් නෙමෙයි අරන් තියෙන නිසා ඒ ගලේ තිබුණු දුර්ලභම දැන් මගේ දුර්ලභමක් බාටපත් ගල කැඩිච්ච නිසා. අන්න වගේ මේ අපි ආරස්සාව පිළිබඳව මතු පැවැත්මෙන් එක එකනා පිළිබඳ විශ්වාසය තියෙනවා. අනිවාර්යයෙන්ම ඕක කඩලා. ඉතින් ඒ නිසා විශ්වාසය නොකර හිටපු මනුස්සයාට එහෙම දෙයක් එන්නේ නැහැ. නමුත් එයා හිතන්නේ මේ මතු කල්පනා නැහැ. මේ මනුස්සයා කිසි දෙයක් කල්පනා කරන්නේ නැහැ කියලා. නමුත් හොඳට දන්න කෙනා දන්නවා බාහිර කිසි දෙයකින් අපිට විශ්වාසය තියන්න බෑ. තියෙන විශ්වාසයේ the all appointments are ending up with disappointments. Therefore, have an appointment with the disappointment, so you will be never get disappointed. එච්චරයි ඔය ට්‍රුම් පලියර තිබුණේ about the appointments කියලා. හැම each and every appointment හා සංයෝග අවියෝගතා කියලා අපි කියනවා. මොන්නම විජේක අපි අර සංයෝගයක් ඇති කරගත්තා කැඩීමෙන් ඉවරයි. ලෝකේ මේ සනාතන ධර්ම ඒ චීජිත් අපි මේ සංයෝග ඇති කරගන්න. එහෙම නැත්නම් සන්ධාන ඇති කරන සෑම සන්ධානයක්ම කැඩිලෙන් හමාරයි. එනිසා මේව නැතුව ඉන්න පුළුවන් කියන හැකියාව ගන්නවා කියලා කියන්නේ විපරිණාම දුක දැනගෙන මේ අඩිය තියන්නේ මඩ කොට. ඉතින් මොකටද තියන්නේ? ඒ විදිහට මේ දුකේ පැතිකඩ තුනක් තියෙනවා. ඇතර මේ අත්‍යපදව සූත්‍රයට සම්බන්ධයි මේ කතාව. මේක හොඳට පේන්නේ අර මේ ජාති දුක්ඛ ජරාපි දුක්ඛ කියලා යං කිංචක් නලපති තම්පි දුක්ඛ විපරිණාම දුක අඳුරන්නේ නැති කෙනෙකුට ඒ දුකේ. විපරිණාම දුක දන්න කෙනෙක් දන්නවනම් ඒ නොලැබිච්ච එක හොඳයි. ඊට පස්සේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ සංස්කාර දුක. මේ උපාදාන අල්ලගන්න තරමට දුක දෙනවා. උපාදාන උපාදාන වශයෙන් පංචස්කන්ධේ පංචස්කන්ධේ වශයෙන් වැඩි ආලවට්ටම් ලෝභකම් නැතුව ඉරුවනම් වැඩි කෙරෙයි අර දුක නැහැ. නමුත් එතකොට පේන්නේ අර හැඟීමක් නැති කතිය වගේ කියලා අපි නිකන් මේ සමාජය අපිට උසුළු විසුළු කරනවා. ඒ උසුළු විසුළු කරාට අපි දුකටපත් වෙච්චාම ওই සමාජය ඉන්නේ අපිට උදව් කරන්නේ. ඉතින් මෙච්චරයි මේ කනගාට වෙනවා මේ ඉංග්‍රීසි පරිවර්තන සිංහලට දාන්න වෙද්දී එක නමුත් මේ ඒ කාය සූත්‍රය අපි මේ කොහෙද ධම්ම විවේකේ කරලා තියෙනවා කාටට සම්බන්ධයක් තියෙනවා නම් එහෙන් ගන්න පුළුවන් හැමදාම මේගොල්ලෝ රෙකෝඩ් කරනවා ඒගොල්ලෝ මහින්දා සුළු ගාණක් ගන්නවා ආයතනයේ වශයෙන් එහෙම නැත්නම් සමාජයේ ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ ඇති හැබැයි මේ කියන බණ මේකේ කියුණාද කියලා මට විශ්වාස කරන්න බෑ ඒ වෙලාවේ හැටියට තමයි මේ කියන්නේ ඕඩියන් එකේ හැටියට තමයි මාව ටියුන් වෙලා ඉන්නේ ඉතින් වෙන මොන හරි ප්‍රශ්න තියෙනවා අපිට ගන්න පුළුවන් අවස්ථාව.